දැනට දින දෙකකට පෙර ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලබා දුන්නා වූ එත පක්ෂව ලබා දුන්නා වූ තීන්දුව පිළිබඳ අගමැතිවරණයා ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කරනවා. සෑහීමකටපත් වෙන්නේ නැහැලු. ඔන්න ඕක තමයි අර බලලා මල්ලෙන් එළියට පැනීම. හැමදාම සතියකට දෙකකට විතර කලින් කියනවා දැන් අපි තව සතියකින් හරි දෙකකින් හරි ලොකු කට්ටියක්ව ගන්නවා. එතකොට මේ මේ කට්ටියව ගන්න එක කරන්නේ දේශපාලන උමනා මතද? ඉතින් මේක දේශපාලනේ දඩේමක් නෙමෙයිද එතකොට? මේ කරන්නේ 82න් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කරපු දෙයම නොවේද? එතකොට ඒ බලලා දැන් මල්ලෙන් එළියට පැනලා තියෙනවා. මේකෙදි බොහොම පැහැදිලි තමුන්ට පක්ෂව යම්කිසි තීන්දුවක් එන්නේ නැත්නම් ඒකට දැන් යන්න හදන දුරාජ් මණ්ඩලයට. අනේ අනිච්චේ මේ වගේ අගමැතිලා අපේ රටට වාසනාව.